ആവായി දිවිය සතුටින් 耶鲁达。 ಆಮೇಲೆ සංවදාය වෙමු ආවදාන වෙමු අපගේ අප හැම දෙනාගේ ප්‍රධාන ආරාධිත අමුත්‍රාගේ සම්ප්‍රාප්තියට ප්‍රශ්න ඇරයුමින් එනවා ඇවිත් නික්මෙනවා යනවා දහාන ආරාධිත මිත්තා ගේ සම්ප්‍රාප්තියක් නික්ම යෑම ගැන හුස්මෙන් හුස්මට සාර දහාන වෙමු

ශබ්ද ඇහෙනවා සංවේදනා දැනෙනවා සිතිවිලි මතුවෙනවා මේ කිසිවකට අප කවුරුවත් ඇරයුම් කළේ නැහැ කිසිම ශබ්දයකට සංවේදනාවකට හෝ සිතිවිල්ලකට නමුත් මේ අත්නුත් අමුත්තන් ප්‍රධාන ආරාධිත අමුත්තයි අප්‍රධාන අනාරාධිත අමුත්තනුයි Thank you. මේ ආකල්පමය වෙනස හුස්මෙන් හුස්මට දැනෙන ශබ්දයෙන් ශබ්දයට දැනෙන වේදනාවෙන් වේදනාවට මතක් වෙන සිතිවිල්ලෙන් සිතිවිල්ලට අත්දකින්න උත්සාහ කරමු. හැම සිතිවිල්ලකටම හැම සංවේදනයකටම හැම ශබ්දයකටම ඔබත් අහුත්තේ නමුත් අනාරාධිත ආරාධනාවකින් තොරව පැමිණි හිමෙන්න ප්‍රධාන අමුස්ථාන වේ අවශේෂ අප්‍රධාන අමුත්තන් හුස්ම ආශ්වාසය තමා ප්‍රධාන ආරාධිත අමුත්තා සිටිනුයේ එකම එක විශේෂ ආරාධිත අමුත්තෙකුයි අවශේෂ අනාරාධිත අමුත්තනුයි අවධානය ගිලිහුණු සැනින් ප්‍රධාන ආරාධිතා මුත්තා සප්‍රධාන අනාරාධිතේකු බවට පත්වන හැටි අනාරාධිත අවශේෂය අමුත්තන් ආරාධිත විශේෂ අමුත්තන් බවට සත්‍ය සැලකිලි ලබන හැටි දකින්න අවධානය අදුවන විට ගිලිහෙන විට සිදුවන මේ විපර්යාසය අවධානයේ නැතිම වෙලාවේ කිසිම සැලකීමක් හුස්මට නැහැ සම්පූර්ණයෙන්ම ජීවත් වෙන්නේ සිතිවිලිත් සමග නැවත නැවතත් ආවදහාන වෙමු උස්මෙත දිය යුතු තැන උස්මෙත දෙමු සිටින්නට හැක්කේ හා සිටිනුයේ එකම එක ප්‍රධාන ආරාධිත මුත්‍තිකුයි අප්‍රධාන අනාරාධිත අමුත්තන් රාශියකුයි පමණයි සිතවිලිත් සමග කෝපාදූපේ දෙමින් අල්ලාප සල්ලාපේ දෙමින් සිටීමෙන් මොනම ජීවනයක්වත් සිදු වෙන්නේ නැති බව උදේට පේනවා කිසිම සමාධියක් කිසිදු සිතේ තැන්පත් බවක් නැතිනම් අවදිමත් බවක් මේකක්වත් ඇති වෙන්නෙත් නැහැ වැඩින්නෙත් නැහැ තිබෙන සංසුන්තාවයක් නැති වෙලා යෑම තමා වෙන්නේ මේ කාරණය ගැන සංවේදීව ඕනෑම සිතිවිල්ල දැනීමක් හෝ ශ්‍රවණයක් සිදු වුණාවේ අනාරාධිතව ඒ හැම දෙයක් දිහාම අවශේෂ මුත්තන් විදිහට බලමු ඕනෑකමින් ගෙන්නගන්නේ හුස්ම පමණයි පිවිසෙන හුස්ම නික්මෙන හුස්ම පෙර ගමන් පසු ගමන් අවධානය යොමු කිරීමයි අල්ලාහ සල්ලාහේදීමයි දෙකක් ඉස්මත් සමග අල්ලාහ සල්ලාහයක් නෑ ඕපදූප කතා කිරීමක් නැහැ හුදෙක් අවධානය යොමු කිරීම පමණයි සිතුවිලි වෙනවා. කන සිදු වෙන්නේ තර්ක කිරීම, විතර්ක කිරීම ඕපදූප වලට හුසන් දීම දොඩමලු වීම කෙලවරක් නැති කතන්දර හදා ගැනීම පැහැදිලිව පෙනෙනවා මේ වෙනස. ඒ සියල්ල කොන්දේසි විරහිතව අතහරින්නේ සෑම කතා බහක්ම ආදියතරතුරක්ම ඕපදූපයක්ම අල්ලාප සංලාපයක්ම කොන්දේසි විරහිතව නවත්තන්නේ අවශ්‍ය වෙන්නේ එන හුස්ම ගැන යන හුස්ම ගැනත් සම්පූර්ණ අවධානයෙන් පසුවීමයි සිත අවුල් වෙන ආ නිරවුල් කරන යාන්ත්‍රණයන් ක්‍රමවේදයන් මේ භාවනාවෙන් අපට ඉගෙන ගන්න පුළුවනි. මේ උගත් දෙය භාවිතයට ගමු භාවිතයට ගැනීමෙන් තමා ඒ ගැන ප්‍රවීණයෙකු වෙන්න පිළිවන්නේ සිත අවුල් කරගන්න හැකි හා निराවුල් කරන හැකි හිතන්න ගියාම හිත අවුල් වෙනවා එළෙම සිතිවිල්ල ගැන හිතන්න කල්පනා කරන්න. ඒ වගේම අවධානයෙන් සිටින විට මේ අවුල් වෙන හිත ලිහෙනවා. අවුල් කරගන්නවද? නිරවුල් කරගන්නවද? අවුලෙන් අවුලට යනවද? නිරවුල් බවින් වඩාත් නිරවුල් තැනකට එනවද? තීරණය ක්‍රියාමාර්ගයේ අපි අපේ තියෙන්නේ මේ සුළුවේ වඩාත් භාවිතා කරන ලක්ෂණ දවසකසේ සෑම දිනකටම කියනවා